සබ්බෝ ප්‍රතිපටනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ ඒතන් නිබ්බානන්ති අතිපූජනීය ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේත් උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා කියන ධර්ම කාරණාවක් භාවනාමය ධම් කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරන්න දේශනා කරන්න බලාපොරොත්තු වෙන අවස්ථාව. එලා ඉතින් අද දවසෙත් අපි බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ විරාග සංඥාව සහ නිරෝධ සංඥාව පිළිබඳව භාවනාමය වශයෙන් මේක හිතක හැඟීමක් විදිහට වර්ධනය කරන්නේ කොහොමද කියලා. කලින් දවසේ අපි මේකේ පළවෙනි කොටස සිද්ධ කළා. අද තියෙන්නේ අපිට මේ විරාග සංඥා නිරෝධ සංඥා කියන දෙකේ දෙවෙනි කොටස සාකච්ඡා කරන්න. අපි මේ සිහිපත් කළා පින්නත් මේ විරාග සංඥාව කියන්නේ අරිහත්ත්වේ සාක්ෂාත් කරපු මානසිකත්වයක් නැත්නම් අරිහත්ත්වේ සාක්ෂාත් කරපු ඒ නිර්වාණ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරපු ස්වභාවය තමයි විරාග සංඥාව කියන්නේ. ඒ කියන්නේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව පිළිබඳ. ඊළඟට නිරෝධ සංඥාව කියන්නේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව පිළිබඳ. පංචස්කන්ධ ධර්මය නිරුද්ධ වීම සදහටම සිද්ධ වෙන්නේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව. දැන් බුදු පියාණන් වහන්සේගේ පිරිණිවීම, රහතන් වහන්සේලාගේ පිරිණිවීම තමයි මේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ. එතකොට නිරෝධ සංඥා කියන්නේ අන්නේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව. විරාග සංඥාව කියන්නේ ජීවත් ඉන්න කාලයේදී රහතන් වහන්සේලා අත්දකින්නේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව. වෙනත්නි අපි ඊයේ සාකච්ඡා කළා අපේ ජීවිතයේ සහනය ගෙන දෙන දේවල් අපි සහනය ගෙන දෙන අරමුණු වල අපි වාසය කරන්න ඕනේ කියලා. අසහනය ගෙන දෙන අරමුණු වල නෙවෙයි සහනය ගෙන දෙන අරමුණු වල අපි වාසය කරන්න ඕනේ කියලා. කෙනෙක් ඒ විදිහට සහනය ගෙන දෙන අරමුණු වල වාසය කරන්න නම් එයා ඒක ඒ විදිහට හදන්න ඕනේ. සාරිපුත්තයන් වහන්සේට අර හිටපු අර පඬිත කියන පුංචි අවුරුදු 7 ස්වාමීන් වහන්සේ සාමණේරයන් වහන්සේ දවසක් අර දකින්නේ අර දියාලු එහෙම නැත්නම් ඔය විවිධ කුඹුරු කරන අය එහෙම ගලාගෙන යන සැඩපහරවල් මොකද කරන්නේ ඇලවේලි බැඳලා විවිධ පැතිවලට ගලාගෙන යන වතුර පාරවල් අරගෙන යනවා වගේ. දියාලුවන් විසින් මොකද කරන්නේ? ගලාගෙන යන සැඩ පාරවල් හරහට වේලි බඳලා හරි මොනවා හරි කරලා එයාලගේ කෙත්වන් සංසාර කරගන්න ඒ වතුර පාර හරවගෙන යනවා. අන්න ඒ වගේ මේ ස්වාමීන් වහන්සේ හිතනවා මේ චිත්තසංතානයත් මේ අයෝනිසෝ මනසිකාරයත් තුළ වැරදි පැත්තටම ගහගෙන යද්දී යම් යම් හේතු සකස් කළ මේක හරව ගන්න පුළුවන් වැරදි පැත්තට. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ හිතනවා කම්මල්වල දුනීතල හදන මේ ඒ කම්මල් කරුවන් ඒ ලෝහමය ද්‍රව්‍ය තලලා ඊළඟට ගිනියම් කරලා ඒ විවිධ විදියට ඒ අදාළ විදියට දුනීතල හදන්නේ යම්සේද අන්න ඒ වගේ මේ හිත හදන්න පුළුවන් අර ලෝහමය ද්‍රව්‍ය තලලා රත් කරලා අර ඊතල හදන වගේ මේ හිතත් එහෙම යම් යම් විදියට මේකට බලපෑම් කරලා යම් යම් විදියේ හේතු සකස් කරලා මේ හිතත් යහපත් පැත්තකට යොමු කරගන්න පුළුවන් නේද? ඊළඟට කුබල් කරුවන් මැටි ගුලියක් අරගෙන සකපෝරේ දාලා ඉතාලම ලස්සන නිර්මාණ බිහි කරනවා වගේ මේ චිත්තසංතානයත් යම් යම් හේතු සකස් කරොත් ඉතාලම මේ සුවදායි ඉතාලම නිවැරදි යහපත් චිත්තයක් බවට හිතක් බවට මේ හිතපත් කරගන්න පුළුවන් නේද කියලා පුංචි සාමණේරයන් වහන්සේට හිතුණා වගේ. අද අපේ හිත අර ගලාගෙන තඩපහරක් වගේ තිබුණාට මේට හේතු සකස් කළා ඉතාමත් නිවැරදි කුසල් මුපදින නිවැරදි දේවල්ම අරමුණු වෙන විදිහේ මානසිකාරයක් බවට මේක හරව ගන්න පුළුවන්. අයෝනිසෝ මානසිකාරය හරව ගන්න පුළුවන් යෝනිසෝ මානසිකාරයක් විදිහට. අර ලෝහමය ද්‍රව්‍ය තලල පොඩි කරලා තලල පොඩි කරලා ඊතල හැදුවා වගේ මේ හිතත් ඉවසීම ඊළඟට ಗುಣ ධර්ම ඊළඟට විදර්ශනා සමතාදී භාවිතා කරලා මේකත් වැඩක් ගන්න පුළුවන් යහපත් දේවල් මරුමුණු විදිහේ මනසක් බඩපත් කරගන්න පුළුවන්. සකපෝර වේදාලාර මැටිභාජන හදන වගේ මේ හිතත් මේ ප්‍රතිපත්තිය තුල මේ ප්‍රතිපත්තිය තුල හැසිරවීම තුල මේ හිතත් ඉතාමත් යහපත් දේවල් අරමුණු වෙන විදිහට හදාගන්න පුළුවන්. එතකොට අයහපත් දේවල් අරමුණු වීම තුල දුක් විඳපු කෙනාට යහපත් දේවල් අරමුණු වෙන විදිහට හිත හදාගන්න පුළුවන් වුණොත් එතෙන් සිට මොනවද වෙන්නේ? එයාට සහනය වෙයි ජීවිතේට ලැබෙන්නේ. එතකොට විරාග සංඥාව තුළ සිද්ධ වෙන්නේ මෙන්න මෙයා මොකද කරන්නේ? ඒ අරිහත්ත්වේ සාක්ෂාත් කරපු උතුමන් වහන්සේලාගේ ස්වභාවය පිළිබඳව. ඒ මානසික රටාවන් පිළිබඳව, ස්වභාවයන් පිළිබඳව මෙයා නිරන්තරයෙන් මෙනෙහි කරනවා. ඒතත් සන්තන්. ඒ පංච පාදානස්කන්ධ ධර්මාදී ඇසුරු කරගෙන යම්තා ගිනි ගන්නවා වගේ කෙලෙස් ධර්ම හට ගන්නවා නම් ඒ සියලුම කෙලෙස් ස්වභාවයන් පංච උපාදානස්කන්ධයන්ගෙන් බැහැර වෙලා යනවා නිර්වාණය සාක්ෂාත් කිරීම තුල. අන්න ඒ පිළිබඳව මෙනෙහි කරනවා. ඊ අපි ඒක කතා කළා. ඊළඟට ඒතම් පනීතං කියන්නේ නිරෝධ සමාපත්තියට සමවැදීම් ආදී තුල පුදුමාකාර ප්‍රණීතභාවයක් උපදිනවා. ඒක පංච උපාදානස්කන්ධය තුල උපදින ප්‍රණීතභාවයක් නෙවෙයි ඒක අභිවාග්‍ය ප්‍රණීතභාවයක්. ඒ නිසා කියනවා ඒතම් ප්‍රණීතං නිර්වාණය හරිය ප්‍රණීතයි. ඒකත් කතා කළා. ඊළඟට සබ්බ සංඛාර සමතෝ මේ ස්කන්ධ ධර්මාදී පවත්වාගෙන යෑමේ වෙහසක් තියෙනවා. නිර්වාණය සාක්ෂාත් කළාට පස්සේ ඒ වැඩ නතර වෙනවා. අද අපිට සාකච්ඡා කරන්න තියෙන තවත් බොහෝ වැදගත් කාරණාවක් මේක කාරණා හතරකට බෙදලා යනවා. සබ්බූපති පරිනිස්සග්ගෝ. ඒකන් සම්පන් පළවෙනි එක දෙවෙනි එකේ සම්පනීතං තුන්වෙනි එකේ තං යදිදා සබ්බ සංඛාර සමතෝ හතරවෙනි එක තමයි මෙනෙහි කළ යුතු පියවර සබ්බ උපදිපට නිස්සග්ගෝ සබ්බ කියලා කියන්නේ සියල්ල කියන එක උපදි කියන්නේ උපද්ද්‍රව කියන එක දුක් දුක් කියන එක පරිනිස්සග්ගෝ කියන්නේ අතහැරීම කියන එක සියලු දුක් සියලු උපද්ද්‍රව අතහැරීම නිර්වාණයයි එතකොට අපි එහෙම සියලු දුක් කියලා කියනවා නම් මේ සියලු දුක් වලට සියලු උපද්ද්‍රවයන්ට සංග්‍රහ වෙන කාරණා හතරක් තියෙනවා. ඒවට කියනවා කාම උපදී. ඛණ්ඩ උපදී. ඊළඟට අபிසංඛාර උපදී. ඊළඟට ක්ලේශ උපදී. උපති කියන්නේ උපද්ද්‍රවයක් නෙදුකක් නේ. එහෙනම් කාම උපද්ද්‍රව, අபிසංඛාර උපද්ද්‍රව, ද්‍රව, ඛණ්ඩ උපද්ද්‍රව, ක්ලේශ උපද්ද්‍රව. අන්නේ காரணා හතර ගැන හිත හිත ශ්‍රාවකය මොකද කරන්න ඕන යෝගාවචරයා මේ ස්වභාවයන්ගෙන් මේ උපද්‍රවයන්ගෙන් තොර ස්වභාවය තමයි නිවන නිවන කියලා ඒ නිවන ගැන ලොකු අවබෝධයක් හැඟීමක් ඇති කර ගන්න ඕන. අපි බලමු පළමුවෙන්ම කතා කරමු කාම උපදී කාම උපද්‍රව යම් කිසි පොඩි දරුවෙක් ඉන්නවා මේ පොඩි දරුවා කවදාවත් සර්ප විහම දැකලා නැහැ. මේ දරුවා මොකද කරන්නේ මේ කුරුමිනිය වගේ සත්තුවක් දැකලා ඇති එහෙම ඒ ගැන ආශ්‍රයක් නැති දරුවෙක්. මේ දරුවා දනගාගෙන යන අතරේ අපි හිතමු මේ කුරුමිනියක් අහුණා කියලා. මේ දරුවා මොකද කරන්නේ කුරුමිනියා අල්ලනවා. අල්ලනකොටම කුරුමිනියක් මොකද කරන්නේ කුරුමිනියගේ අඬු වලින් මේ දරුවාගේ ඇඟිලි එල්ලෙනවා. එතකොට මේ දරුවා මරහන දීලා කෑ ගහනවා. ඒ කියන්නේ ඒක දරුවට උපද්ද්‍රවයක්. ඒ උපද්ද්‍රවයේ උනේ මොකක් නිසාද? කුරුමිනියෙක් ස්පර්ශ කරන්නේ යෑම තුළ. කුරුමිනියා ස්පර්ශ කරන්නේ යෑම තුළ මේ දරුවට ලොකු උපද්ද්‍රවයක් වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ උපද්ද්‍රවය ඒ කුරුමිනියා වගේ සත්වයන්ගෙන් කුරුමිනි වගේ සත්වයන්ගෙන් උපද්ද්‍රව නැත්තම් දුක් ඇති වෙනවා කියලා මේ දරුවට සංඥාවක් උපදිනවා. මෙයා අඳුන ගැනීමක් කරනවා මේ වැනි මේ පුංචි පුංචි අඩු තියෙන සත්තුන්ගෙන් හානියක් වෙනවා කියලා. උපද්‍රවයක් වෙනවා කියලා. ඊට පස්සේ ඊට පස්සේ මේ දරුවා යම් කිසි දවසක දනගාගෙන යද්දී අරවගේ කුරුමිනියක් දැක්කොත් මොකද කරන්නේ? ඉක්මනට අනිත් පැත්තට හැරිලා අනිත් පැත්තට බඩ ගන්න දනගාන පටන් ගන්නවා. ඇයි? මේ දරුවා අත්දැක්ක මේක උපද්‍රවයක් කියලා. ඒක අත්දැකීමක් එයාට. ඒක අම්ම කියපු නිසා දැනගත්ත දෙයක්වත් නෙවෙයි. මෙයා අත්දැකලම දැනගත්තා මේ කුරුමිනිය වගේ සත්තු උපද්‍රව ඇති කරන දුක් ඇති කරනවා. ඒ නිසා එවැනි සත්තු දැක්ක ගමම මෙයාට ඒ උපද්‍රව සංඥාව ඉපදිලා අනිත් පැත්තට හැරෙලා යනවා. කාමයන් කියන්නේ උපද්‍රව කියලා දන්නේ අපි කොච්චර කාලයක ඉඳලාද? රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පහසකාම, ධම්මකාමයයි ක්ලේශකාම. මේ වස්තුකාම, ක්ලේශකාම, උපද්‍රව, දුක් ඇති කරනවා කියලා දන්නේ කොච්චර කාලයක ඉඳලාද? සමහර අවුරුදු 5ක විතර ඉඳලා දන්නවා 20ක විතර ඉඳලා දන්නවා 30ක විතර ඉඳලා දන්න අය ඉන්නවා 40ක විතර ඉඳලා දන්න අය ඉන්නවා මාසයක් දෙකක් වෙන වෙන කාලයක් වගේ කාලයක් තුල මේවා උපද්ද්‍රවයෝ කියලා බණකින් හරි අහලා දැනගත්ත හේ පිළිසින්න පුළුවන් දැන් මේ කාමයෝ වස්තුකාම ක්ලේශකාමයෝ දුක් උපද්දනවාය ඊළඟට උපද්ද්‍රව ඇති කරනවාය කියලා දැනගත්තනේ දැන් අර දරුවා වගේ අර කුරුමිනියා මගහැරලා යනවා වගේ කාමයන් මගහැරලා යනවද? මේ දරුවා අර කුරුමිනියා තුල උපද්‍රවය දැකලා ඊට පස්සේ දකිද්දි මගහැරලා යනවනේ. ඒ වගේ පින්නතුනේ තමන්ගේ හිතින් අහලා බලන්න මේ රූපකාම, වස්තුකාම, ගන්ධකාම, රසකාම, පහසකාම, ක්ලේශකාම ආදී හමු වෙනවනේ තමන්ට. දැන් තමන් ඒව මගහැරලා යනවද? නැත්නම් ඒව සතුටින් අභිනන්දනය කරනවද? ඒ රූපය හොඳයි, ඒ එයා හොඳ කෙනෙක් ආදි වශයෙන් කියන්නේ ඒ රූපය කෙලෙස් සහගතව පිළිගන්න ගතිය. ඒ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදිය සතුටින් පිළිගන්න ගතිය. ඒ ක්ලේශකාම කියන ආදරය ආදී දේවල් සතුටින් පිළිගන්න ගතිය. එහෙනම් අර දරුවාගේ தත්ත්වයට අපි තාම වැටිලා නැහැ. දරුවා ඒක උපද්දරයක් කියලා දැකගත්තට පස්සේ ඒක මග හැරලා යනවා. අපි මොකද වෙන්නේ? කාමයේ උපද්ද්‍රවය කියලා දන්නව බොහෝ කාලෙක ඉඳලා ඒ කාමයේ පස්සෙමයි දුවන්නේ. ඒ කියන්නේ මේක උපද්ද්‍රවයක් දුකක් කියලා අවබෝධයක් අපට නැහැ. දැක ගැනීමක් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට සසරගත ජීවිතයේ පින්නත් සංසාරගත සත්‍යෝ මේ කාමයේ උපද්ද්‍රවය කියලා දැන දැන මේ කාමයේ දුක් උපද්දවනවා කියලා දැන දැනන් මොකද වෙන්නේ? ඒවා පස්සේම වැටෙනවා. ඒ උපද්‍රව අර අර දරුවාර උපද්‍රව ඇති කරන කුරුමිණිය අල්ලගත්ත නිසා මොකද වෙන්නේ? අත ගසනවා අත ගසනවා අත එල්ලෙලම ඉන්නවා. මහ දුකක් විඳිනවනේ. අන්න ඒ වගේ මේ කාමයන් උපද්‍රවයන් කියලා දැනගත්තත් ඒ පිළිබඳ ලොකු අවබෝධයක් නැති නිසා මේ වස්තුකාම ක්ලේශකාම ආදී අල්ලගෙන අතහැර ගන්න බැරුව මේ ලෝක සත්‍යෝ අසීමාන්තික දුකක් විඳින්දී රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා ඒ සියලුම කාම උපද්‍රව, ඒ කියන්නේ වස්තුකාම ක්ලේශ කාමයන්ගෙන් නිදහස් වුණු මානසිකත්වයක සෝය විඳිනවා. අන්න ඒක අපි කල්පනා කරන්න ඕනේ. රහතන් වහන්සේ නමක් මේ කාමයන්ගෙන් නිදහස්ව ලබන සුවය. ඒක තමන්ගේ ජීවිතයේ පැත්තට සාපේක්ෂව දකින්න. තමන්ගේ ජීවිතයේ මේ යම් කිසි දෙයකට යම් කිසි දේවල් ගොඩකට යම් කිසි ආදරයකට හරි ඒක වස්තුකාමයකට ක්ලේශකාමයකට ඔය හිතේ තියෙන තණ්හාවට ඇලීමට ඒවත් ඒවා උපාදානය කරගෙන ඒවා නිසා විදින උපද්‍රව ගැන හිත හිත ඒව නිසා බයෙන් ඉඳ වෙනවා සති ගැනීමෙන් ඉඳ වෙනවා ලොමු දැහ ගැනීමෙන් ඉඳ වෙනවා හරියට කනස්සලුවේ තියෙනවා තරහ යන ඒවා නිසා වෙලාවකට ඒ වගේ ශෝක පරිදේ දුක් දුම්නස් උපදිනවා. අන්න ඒවා ගැන හිත හිත හිතනද මේ කාමයන්ගේ උපද්දවයට ගොදුරක් වුණ තමන්ගේ හිත සහ රහතන් වහන්සේ නම්කගේ හිත කොහොමද? මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරපු අනාගාමි මාර්ග ඥාණයෙන් කාමරාගය ප්‍රහාණය කරපු අරිහත් මාර්ග ඥාණයෙන් අනිකුත් සංයෝජන ප්‍රහාණය කරපු රහතන් වහන්සේ නමක් මේ ලෝකයේ තුල හැසිරෙද්දී කාමයන් හමුවේ කාමයන් මගහැරල යන උත්මයෙක්. නමුත් සාමාන්‍ය ලෝකයා මොකද වෙන්නේ? මේ කාමයන්ගේ පැත්තටම ඇදී ඇදී ඇදී ඇදී යනවා. හරියට ගිනි වඟුරු අඟුරු වලක් පැත්තට ඇදලා යනවා වගේ. වනාන්තරයක යනකොට යම්කිසි පුරුෂයෙක් බොරු වලක් තියෙන දැක්කොත් ඒ බොරු වලවල් කියන ඒවා හදන්නේ ඔය විවිධ සතුන් දඩයන් කරන්න. ලොකු වලක් හරවලා ගැඹුරට ගොඩ එන්න බැරි වෙන්න ඒ වල උඩ දානවා මේ දි รา පු අතු කැබිලි. දාලා සම්පූර්ණයෙන්ම වහලා කොළරොඩු වලින් සාමාන්‍ය අර කැලේ බිමක් වගේ හදනවා. මේකෙන් මේ හරියෙන් පැනගෙන යන්න එන හාවන් මුවන් වගේ සත්තුන් ඒක උඩට පැන්න ගමන් කඩාගෙන ඇතුළට වැටෙනවා. අන්න ඒ වගේ බොරුවලකට අන්න ඒ වගේ බොරුවලවල් තියෙන පාරක යම්කිසි පුරුෂයෙක් ගමන් කරනවා මෙයා දන්නේ බොරුවලවල් තියෙනවා කියලා. මෙයා විශ්වාස කරලා බොරුවල උඩ තියෙන අර මේ අර දර වලින් එහෙම නැත්නම් දිලාපු දර වලින් හදලා කොළරඩු වලින් වහලා තිබුණු අන්නේ ස්තරයට මොකද කරන්නේ? එයා විශ්වාසයෙන් අඩිය කියන්නේ. අයහපතක් වෙයි කියන අදහසින් නෙමෙයි. අයහපතක් වෙනවා කියලා දන්නවනම් එතෙන්ට අඩිය කියන්නේ යහපතක් වෙයි කියන අදහසින් ඒ බොරු වලට අඩිය තියනවත් එක්ක මොකද වෙන්නේ? දක් ගාලා ඇතුළට වැටෙනවා. එයා විශ්වාසයෙන් අඩිය තිබ්බේ. හැබැයි මොකද උනේ? විශ්වාස කරන්න බැරි දෙයකට තමයි අඩිය තියලා තියෙන්නේ. ඊට පස්සේ වැලේ වැටලා මොකද කරන්නේ? ඉතින් කෑ ගහනවා, උදව් ඉල්ලනවා. මේ ලෝකෙට වෙලා තියෙන්නේ තෝක. තමන් සමහර අයගේ ජීවිතවලට ලං වුණේ අර පුද්ගලයා විශ්වාසයෙන් අර බොරු වලට අඩිය ගහනවා වගේ. විශ්වාසයෙන් තමයි ඒ ජීවිතවලට ලං වුණේ. හැබැයි මොකද උනේ? බොරු වලකට වැටුණා වගේ තමයි වැඩේ. බලන්න ඒක ජීවිතේ කොච්චර අත්දකලා තියෙනවද කියලා. කීයක්නම් බොරු වල වලට වැටලා තියෙනවද? වැටුණට පස්සේ අඩිය ගහපුවෙන් ගැන කල්පනා කරන අපරාධය අඩිය ගැහුවා කියලා. අමාරුවෙන් හරි ගොඩාව කියමුකෝ. ගොඩයිලා ආපු මොකද කරන්නේ? ආපු බොරු වලකට වැටෙනවා. මේ කාලෙත් අපි දන්න ගොඩක් අය එහෙම බොරු වල වලට වැටලා තියෙනවා. සමහර අය බුරු වලින් ගොඩෙන්නේ නැහැ මේ බණ අහන්නේ. පොඩ්ඩක් හිත හදාගන්න. ඕකෙන් කාලයක් ගෑවෑමෙන් ගැලවුණත් ආපහු මොකද වෙන්නේ? ආපහු වගේම වලකට ඇදගෙන වැටෙන්න පුළුවන්. එතකොට කාමයෝ කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒවා විශ්වාස කරන්න බැරි දේවල්. අවිශ්වාසනීය ධර්ම. කාමයෝ. කෙනෙක්ගෙන් ලැබෙන ආදරය කියන්නේ ක්ලේශ කාමයක්. ඒවා විශ්වාසනීය ධර්ම නෙමෙයි. අවිශ්වාසනීය ධර්ම. විශ්වාස කරන්න බැරි ධර්ම. දැන් මොහොතක වෙනස් වෙනවා. කෙනෙක්ගේ ආදරයක් විශ්වාස කරනවා කියන්නේ බොරු වලකට පය ගැහුවා වගේමයි. වෙනසක් නැහැ. මේ ලෝකයේ තමන්ගේ හිතින් අහලා බලන්න විශ්වාසයෙන් පය ගහපු මොන ආදරේද තමන්ගේ විශ්වාසය රැකලා දුන්නේ. තමන්ගෙන් අහලා බලන්න එහෙම එක ආදරයක්වත් තියනද විශ්වාසයෙන් පය ගහලා ඒ විශ්වාසය රැකපු චුට්ටක්වත් පොඩ්ඩක්වත් වෙනස් නොවුණු දුක් නොදුන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මට තරුණ කාලේ එහෙම සම්බන්ධයක් තිබ්බ ඒ නිසා මට කිසිම දුකක් නැහැ කියලා. ඉතින් දැන් දුක් දැන් දුක් විඳිනවානේ. ඒ ඒ පය ගහපු ආදරේ අහිමි වීම තුළ දැන් දුක් විඳින්නේ නැද්ද? එහෙනම් ආදරය තුළ දුක උපදිනවම තමයි. එතකොට ඒ ආදරෙත් එක තව ටික කාලයක් හිටියනම් මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඒ ආදරේ වෙනස් වීම අත්දකින්න වෙනවමයි. හැබැයි මුලදී මේ ඒකත් ඇහැරිලා කෙනෙකුට වර්තමාන හිතනවා නම් අනේ මං ඒ කාලේ මෙහෙම සම්බන්ධයක් තිබුණා. ඒ ආදරේ නම් හරිම විශ්වාසනීයයි කියලා ඒ ආදරේ වෙන්නීම ගැන අහිමිවීම ගැන අද්දුක්ක උපදිනවා. එන කාමයෝ කියන්නේ මොන පැත්තකින් හරි අපට දුක් උපද්දන උපද්ද්‍රවයන්මයි. එතකොට මේ උපද්ද්‍රවයන්ට අපි ගොදුරු වෙන්නේ සතියක් නෙවෙයි දෙකක් නෙවෙයි මාසයක් නෙවෙයි ජීවිතයක් නෙවෙයි ජීවිත ගණනාවක් අපි ඉස්සරහට මේව ඉඳ විඳ යන්න ඕනේ. ඒව අහු වෙන එක අහු වෙනව තමයි. හැබැයි රහතන් වහන්සේලා ඒ බොරු වල්වල වල්වල වැටෙන්නේ නැහැ. වැටෙන ස්වභාවයක්වත් නැහැ. ඉතින් එපමණට ඒ ජීවිතවලට ඒ කාමයන් මගහැරීම තුළ මහා සුවයක්, මහා ප්‍රීතියක්, මහා පස්සද්ධියක්, මහා සැපයක් තියෙනවා. අන්නේව මෙනෙහි කරන්න ඕන. අනේ මගේ රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා මේ කාමයන් කියන මේ පුරවලවල වැටෙන්නේ නැතුව කාමයන්ට ගොදුරක් නොවි මම මෙහි මේ පුරවලවල වැටලා දුක් විඳිදී මහරහතන් වහන්සේලා ඒ කාමයන් කියන උපද්‍රවයන්ට ඒ ගොදුරක් වෙන්නේ නැතුව මොනතරම් නිදහසේ ජීවිතය අරගෙන ගියාද කියලා හොඳට මෙනෙහි කරන්න ඕනේ. අන්න එතකොට අපිට මහරහතන් වහන්සේලාගේ නිර්වාණය ධර්මයේ සාක්ෂාත් කිරීමත් එක්ක යතුමන් වහන්සේලා වින්දේ සුවය ගැන හැඟීම තියෙනවා. ඊළඟට තියෙනවා කාම උපද්‍රව ඊළඟට තියෙනවා කන්ද උපද්‍රව කන්ද උපදී කන්ද උපදී කියන්නේ කන්ද කියන්නේ මේ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඤ්ඤාණස්කන්ධ මේ පංච උපාදානස්කන්ධයම කියන්නේ දුක උපද්‍රවයක් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක. ඒ කියන්නේ උපද්‍රව නෙමෙයිවා. ඉපදුනා කියන්නේ උපද්‍රව පෙරහැරක ආරම්භය. ජරාව කියන්නේ උපද්‍රවයක්, ව්‍යාධිය කියන්නේ උපද්‍රවයක්, මරණය කියන්නේ උපද්‍රවයක්. පංච උපාදානස්කන්ධ ධර්මයේ පහළවීමත් එක්ක ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ වගේ මහා උපද්‍රව වගේ සකස් වෙනවානේ. රහත් වුණොත් මොකද වෙන්නේ? අවිදර රහතන් වහන්සේට නැවත ඉපදීමක් නැහැ. එහෙනම් ජාතිය කියන උපද්‍රවයෙන් නිදහස්. නැවත ජරාවටපත් වීමක් නැහැ කියන ජරාව කියන උපද්‍රවයෙන් නිදහස්. ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ගේ උපද්‍රවයන් අවසන් වුණා. එතකොට රහත් රහත්භාවය සාක්ෂාත් කිරීමත් එක්ක මොකද වෙන්නේ? දීර්ඝ සංසාර ගමනක මේ පංච උපාදානස්කන්ධ ධර්ම ඇසුරු කරගෙන හට ගන්න තිබුණු සියලුම පද්‍රව ඒ ජීවිතවලින් බැහැරවල යනවා. පින්නත් ඒකට ලස්සන උපමාවක් තියෙනවා. දැන් යම් කිසි කෙනෙක් අඹ පැලයක් හිටවනවා. මේ අඹ පැලේ හිටවුවට පස්සේ අඹ පැලේ කියන්නේ අඹ බීජයක් හිටවනවා. මේ අඹ බීජය හිටවල මෙයා මොකද කරන්නේ? මේකට වතුර දානවා, පොහොර දානවා, හිරුවෙලි ලබා දෙනවා, වාතය ලබා දෙනවා. මේ අඹ බීජය හිතවලේ අවශ්‍ය සාධක ටික ලබා දෙනකොට මේ අඹ බීජයෙන් පැලයක් මතුවෙනවා. පැලේ මොකද වෙන්නේ? අර හේතු ලැබෙනකොට වර්ධනය වෙනවා. වර්ධනය වෙලා මොකද වෙන්නේ? ඒ ගහ ලොකු වෙලා ඒ ගහේ ගෙඩි හට ගන්න පටන් ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? ඒ ගෙඩි වැටිලා තවත් අඹ පැල හට ගන්නවා. ඒ අඹ පැල වලින් ආපු ගෙඩි හට ගන්නවා. ඒ ගෙඩි වැටිලා ආපහු ගෙඩි හට ගන්නවා. එතකොට එක අඹ බීජයක් පොළවේහි පතිත වීම තුල ඒ හේතු සාධක සහිතව ඒක පැලවීම තුල අඹ පරම්පරාවක් ඉස්සරහට හට ගන්නවද නැද්ද? හට ගන්නවා. අර අර පැල කරපු අඹේ ඇතුළ කුණු වෙලා වගේ තිබ්බනම් මොකද වෙන්නේ? එහෙනම් මොකද වෙන්නේ? අර අඹ පරම්පරාවම හටගන්නේ නැහැ. යම් කිසි අඹ ඇටයක් හිටවුවට පස්සේ ඒක නිසා මහා පරම්පරාවක් අඹ පරම්පරාවක් හට ගන්නවා. හැබැයි ඒ අඹ ඇටේ විනාශ කළොත් ඒ අඹ ඇටේ විනාශ වෙලා ගියොත් මොකක් හරි හේතුවකින් අර අඹ පරම්පරාවම නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ සකස් වෙන්නේ අඹ පරම්පරාව. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේගේ පංච උපාදානස්කන්ධය. රහතන් වහන්සේගේ පංච උපාදානස්කන්ධය කියන්නේ අර පැලවෙන්න බැරි විදියට විනාශ වෙලා ගිය අඹ බීජයක් වගේ. එතනින් එහාට ස්කන්ධ પરම්පරාවල් වල හට ගැනීමක් නැහැ. හැබැයි පෘථග්ජන සාමාන්‍ය ලෝකයාගේ ජීවිත කියන්නේ අර හොඳට පෝෂණය වෙන අභීජය වගේ. මේ ජීවිතය කියන්නේ අභීජය වගේ නම් මේ මේ අභීජය කියන මේ පංච උපාදානස්කන්ධ ධර්ම නිසා මොකද වෙන්නේ? තවත් ස්කන්ධ પરම්පරාවක් හට ගන්නවා. ඒකෙන් තවත් ස්කන්ධ પરම්පරාවක් හට ගන්නවා. ඒ වගේ භවයෙන් භවයේ භවයෙන් භවයේ ස්කන්ධ පරම්පරාවල් දස දහස් ගණන් මොකද වෙන්නේ නැවත නැවත නැවත නැවත හට ගන්නවා දැන් අදාවි මෙතන ඉන්නේ අතීත පංච පාදානස්කන්ධ ධර්මාදී ඇසුරු කරගෙන කරපු කියපු දේවල් නිසා. රහතන් වහන්සේ මොකද වෙන්නේ? මේ පංච පාදානස්කන්ධේ නැවත උපදින්න හේතුව තණ්හාව විනාශ ස්වභාවයට පත් කිරීම නිසා. මොකද වෙන්නේ? නැවත අර හටගන තිබ මහා ස්කන්ධ පරම්පරාවක් නිරුද්ධ කරපු ඒ ස්කන්ධ පරම්පරාව නිසා හටගන්න තිබ්බ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව ආදී මහා දුක්ඛ ස්කන්ධයක් ප්‍රහාණය කර පුතුමෙන් බාටපත් වෙනවා. එතකොට හොඳට මෙනෙහි කරන්න ඕන ඉස්සෙල්ලා කාම උපද්‍රව, කාම උපදී. මේ ලෝක සත්‍යය තමයිතුළු මේ කාමයන්හි උපද්‍රව සංඥා නැතිව කාමයන්ගේ උවදුරු ගැන අවබෝධයක් නැතුව මේ කාමයන්ට නැවත නැවත වස්තුකාම ක්ලේශකාමයන්ට ගොදුරු වෙමින් යන අතරේ මේකට අවුරුදු 2000 ගානකට කලින් පහළ වෙච්ච මහා රහතන් වහන්සේලා ඒ කාම උපද්දනයන්ගෙන් නිදහස් වුණ හැටි. ඊළඟට මේ පංච පාදානස්කන්ධ ධර්මයන්ගේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක් නැවත නැවත භවගාමී ජීවිතය හටගනිද්දී මේකට අවුරුදු 2000 ගානකට කලින් පිරිනිවන් පාපු ඒ උතුමන් වහන්සේලා රහත් වෙච්ච උතුමන් වහන්සේලාගේ ස්කන්ධයෝ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේක උපද්ද්‍රවයන් සහිතව නූපදින ස්වභාවයකටපත් උන හැටි. ඉතින් අන්න ඒව හොඳට මෙනෙහි කරන්න ඕන. මේව මෙනෙහි කරද්දී අපට හොඳ අදහස් ඇති වෙනවා නිවන් දැකීම ගැන. ඒ රහතන් වහන්සේගේ මානසිකත්වයන් ගැන. විශේෂයෙන්ම කාමයන් නිසා දැවෙන තැන පිච්චෙන හැම වෙලේක අපිට මතක් වෙන්න ඕන රහතන් වහන්සේගේ හිතක්. මම මේ ආදරය නිසා විඳවනවා පිච්චෙනවා මම මේ කාම වස්තුව නිසා මේ ස්ත්‍රී පුරුෂයා නිසා මම පිච්චෙනවා රත් වෙනවා දැවෙනවා රහතන් වහන්සේ නමකගේ හිත අන්න ඒව අපිට හරීම සහනදායී අදහස් ඇති කරනවා ඊළඟට කාම උපදී කන්ද උපදී ඊළඟට තියෙනවා අபிසංකාර උපදී දැන් පරිසම්පාද විග්‍රහය කියනවා අවිද්‍යා පත්‍යය සංඛාරා කියලා. එතන සංඛාර කියන්නේ පුණ්‍ය අபிසංස්කාර. පුණ්‍යාවි සංස්කාර. ඊළඟට ආනෙන්ජාබි සංස්කාර. ආනෙන්ජ අபிසංස්කාර. ඊළඟට අපුන් අපුඤ්ඤාබි සංස්කාර. අපුඤ්ඤ අபிසංස්කාර. ඒ කියන්නේ මේ සසර ගමන තුල ලෝක සත්‍යයට සසර ගමන තුල යන අයට පුණ්‍යාභි සංස්කාර ගොඩ ගැහෙනවා. පුණ්‍යාභි සංස්කාර කියලා කියන්නේ පින් සසර ගමන යන්න හේතුන විදිහට සකස් වෙනවා. ඒකනේ කියන්නේ පින්නන්ති පිනක් කරද්දී උනත් නිර්වාණය ඉලක්ක කරලා පින් කරන්න කියලා. නිර්වාණය ඉලක්ක කරලායි අපි පින් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි දන් දෙනවා කියලා මේ දානය තුළින්ම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වෙන්න ඕනේ. මේ විරාග සංඥා වඩපු අයට ඕවා තමයි එන සංකල්ප. මොකද එයා දන්නෝනේ මේ ස්කන්ධයන්ගේ තියෙන දුක මේ මෙනෙහි කිරීම තුළ. එතකොට දානයක් දෙනකොට උනත් පින් පින රැස් වෙනකොට කියලා දැනෙනකොට හිතන්න ඕන මේ පුණ්‍ය ශක්තිය නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වෙන්න හේතු වෙනවා. ආයේ සුගතියකට යන්නවත් සසර නිවන් දක්නාතේ සැප ජීවිත ලබන්නවත් එහෙම කල්පනා කරන්න හොඳ නැහැ. මේ විරාග සංඥාවගේ වඩපුවයට හිතෙන්නේ නිවන් දකින්න මේ පින හේතු වෙන්න ඕන. නිවන් දකින්න මේ ජීවිතේ බැරුණොත් එයා ධර්මතාවයක් විදියට සුගතියට යන එක සිද්ධ වෙනවා. දැන් යම් කිසි කෙනෙක් පව් කරනවා පව් කර කර දැන් මෙයා හිතන්න ඕනද මං අපායට යන්න ඕන කියලා. නෑනේ මෙයා පව් කරොත් එහෙම අපායට යන එක ධර්මතාවයක් විදිහට වෙනවා. හිතන්න දෙයක් නෑ. ඒ වගේ පින් කර කර මම සුගතියට යන්න ඕන කියලා හිතන්න ඕනේ නෑ සුගතියට යනවා. ධර්මතාවයක්. හැබැයි නිර්වාණ ධර්මයට යන්න නම් ඒ පින භවගාමී චක්‍රයකට ගොදුරු නොවෙන්න නිර්වාණය වෙනුවෙන්ම කැප කරන්න ඕනේ. නිවන් දකින්නයි මේ පින. නිවන් දකින්නයි මේ කුසලය. අන්න එහෙම සංකල්ප ඇති කරගන්න ඕන. ඒ කියන්නේ ඒ විදිහට කල්පනා නොකර යම් කිසි කෙනෙක් පුණ්‍යාවි සංස්කාර සසර යන විදිහ කල්ප මේ සිදු කරගත්තොත් සංසාර සැපවත් වෙන්නේ සංසාර දුක් කරදර අඩු වෙන්නේ දිව්‍ය ලෝකයන් නැහැ, මනුෂ්‍ය ලෝකයන් නැහැ. ඔහොම පින් පුණ්‍ය කර්ම කර කර යනවා කියමු. ඒ වගේ කරන පුණ්‍යාභි සංස්කාර කියලා. ඉතින් මේ පුණ්‍යාභි සංස්කාර තුළ මොකද වෙන්නේ? මෙයාට සංසාර ගමනෙන් ගැලවිල්ලක්ම නැහැ. ඒකයි දේශනා කරන අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං. මේ පුණ්‍යාභි සංස්කාර තුල ප්‍රතිසන්දි විඥානේ පහළ වෙනවා. ඊළඟට ඒ විඥානේ පහළ වීම තුළ විඥාන පත්‍ය නාම රූප නාම රූපයක පහළ වීම. රහතන් වහන්සේට මොකද වෙන්නේ? පුණ්‍යාවි සංස්කාර කියලා දෙයක් නැහැ. පුණ්‍ය පාප නිරුද්ධ කළුත්තමේ තමයි රහතන් වහන්සේ. ඊළඟට අපුණ්‍යාවි සංස්කාර අපුණ්‍ය අபிසංස්කාර පාපී අபிසංස්කාර. එතකොට සසර ගමනක් යන සත්‍යය මොකද කරන්නේ? මෙන්න මේ පාපයන් රැස් කරනවා. දැන් මේ ආසන්න ඊයේත් පොඩ්ඩක් මතක් කරා දැන් අපිට ආරංචියක් ආවා අපිට දැනගන්න ලැබුණා දැන් ඇමරිකාවේ අලුතෙන්ම මේ කොරෝනා ආසාදිතයන් හමු වෙනවා ඒ ආසාදනය වෙලා ටික දවසක් යද්දී මොකද වෙන්නේ එයාලා දිවෙයිද මෙනවා එතකොට දිව ඉදිමිලා ඒ කටතරන් ලොකු වෙලා දිව අඟල් කීපයක් එළියට එනවා. එතකොට ආයි ඒ මුවෙන් කිසියම් දෙයක් ඇතුල් කරන්න බටයක්වත් ගහන්න ඉඩක් නැහැ මේ ඒ වගේ තත්ත්වයකටපත් වුණාට පස්සේ. ආහාර ගැනීමක් ගැන හිතන්නවත් බෑ. ඇයි ඔහොම වෙන්නේ? සියල්ලටම හේතුවක් වෙන ලෝකයේ තුල ඇයි එහෙම වෙන්නේ? පෙර පාපයන්. පරුස වචන කීම, බොරු කීම, කේලම් කීම ඊළඟට සම්පප්පලාප. අර බුද්ධ කාලේ හිටියේ පින්නත් මේ බුද්ධ කාලේ නෙවෙයි බුද්ධ කාලයෙන් පසු කාලේ අර නාරද කියලා ස්වාමීන් වහන්සේ නමක් පින්නපාති වරිද්දි දකිනවා සූකර මුඛයක් තියෙන ප්‍රේතාත්මයක්. ඒ කියන්නේ මූණ සූකරයෙක් වගේ. ශරීර දෙවි කෙනෙක් වගේ. ඔය ඇත් කඳ ලිහිණියා කියලා හිටියේ. කඳ ඇත් ඔළුව ලිහිණියෙක් වගේ. අන්න ඒ වගේ මේ දෙවි කෙනෙක්ගේ ශරීරය රන්වන් පාටයි මූණ ඌරෙක්ගේ වගේ. පොඩ්ඩක් හිතන්නකෝ දැන් කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සෙ උනත් දැන් තමන්ගේ මිනිස් ඇඟට ඌරු මූණක් ආවත් කොහොම තියෙද? එතකොට එහෙම අස්වාභාවික උත්පත්තිය සිදුුනේ කොහොමද මෙයාට? කේලම් කීම තුළ. වචනයෙන් කරපු පාපයක්. කේලම් කියන බහානක නිරේගාමී අකුසලයක්නේ. දස අකුසල කර්මපතයක්නේ. එතකොට සමගියක් හැදෙන්නේ හරි අමාරුයි. සමගිය හදාගන්නෙත් හරි අමාරුයි. ඒ ඕනෝන්ට කැප කරලා ඕනෝන් වෙනුවෙන් කැප වෙලා ඕනෝන්ට උදව් පදව් කරලා ඊළඟ ඕනෝන්ගේ දුක සැප බෙදාගෙන ඕනෝන් ප්‍රිය වචන කතා කරමින් තමයි සමගිය කෙනෙක් ගොඩනැගෙන්නේ. එක වචනෙන් කඩන සමහර අය ඕක. සමහර සාන් බහරයවරු එක වචනෙන් වෙන් කරන සමහර අය. ඒ වගේ සමහර සහෝදර සහෝදරියෝ එක වචනෙන් බිඳවනවා. සමහර යහළු යහළු යෙහෙලියන් යෙහෙලියන් එක වචනෙන් බිඳවනවා. අසල්වැසියන් අසල්වැසියන් ඒ කියන්නේ පවුල් දෙකක් එක වචනෙන් බිඳවනවා. ඒ හැමදේම කේලම්. එතකොට අර ඌරු මූණක් ලැබුණේ. සූකරු සූකර මූණක් ලැබුණේ. දිග හොම්බකුත් එක්ක. කේලම. එතකොට පින්නත් අපි තේරුම් ගන්න ඕන. අපි කවුරුත් මේ හේතුඵල ධහමට යටත් එතකොට මේ භයානක ව්‍යසන පැතිරෙද්දී අපි හිතන්න ඕනේ. අතීත වචනයන්ගේ අසංවරයන් නිසා මේ වගේ දේවල් කාටවත් වෙන්නේ. අපි වුන්ට අනුකම්පා කරන්න ඕන, සෙත් පතන්න ඕන, ආශිර්වාද කරන්න ඕන. නමුත් අපි අතුලාන්තයෙන් තේරුම් ගන්න ඕනේ මේව ඉබේ සිද්ධ වෙන දේවල් නෙවෙයි මේකට කර්මය බලපානවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? පරුස වචන කියලා අයින් කරන්න ඕනේ. අර වගේ හිතා ගන්න බැරි එවැනි දුක්ඛිත තත්ත්වයන්ට දැන් ඔය අපි ඔය ගත්ත මේ කොරෝනා වෛරසය තුනේ ඇතිවෙච්ච ආසාදනයන්ට අර වගේ මුවතරම් ලොකු දිවක් ඇදි වෙලා අඟල් දෙක තුනක් එළියට යන මට්ටමකට එන්න වචී දුෂ්චරිත බලපානවා බලන්න සමහර අය පරුස වචන කියනවා අම්මා තාත්තා මතක් කර කරත් සමහර අය පරුස වචන කියනවා සත්තුන්ගේ නම් කියනවා මේ මොකද්ද මේ කරගන්නේ මහා ලොකු දෙයක් වෙන්න ඕනේ නැහැ. Taman තියපු දේ තියපු දර නැත්තම් ගේ හෙල්ලෙන්න කෑ ගහනවා සමහර අය. අනිත් අය කරන්න ඕනේ ඇත්තට මේ ගේ හෙල්ලෙන්න කෑ ගහන එක්කෙනාට එක්ක එකතුල කෑ ගහන එක නෙවෙයි අනේ මෙයා කරගන්න පාපයක් වචනේ අකුසල කියන වචනේ වරද්දගෙන ඒ අකුසලේ කරගන්නවා අනුකම්පා කරන්න ඕන Taman නොවැටෙන දුකකට යාට එන්නේ මේ පාර කපාගන්නේ ඒ නිසා මේ කාලේ අපි ගොඩක් පරුස වචනින් බැහැර වෙන්න ඕනේ. මුලින්ම අපි සිහිපත් කළේ පින අනුව පින බලවත් කරගත්තොත් අපිට අපිට අපේ ජීවිත ප්‍රතිපත්ති බල බලවත් කරගත්තොත් නිවන ඉලක්ක කරගෙන අපි මේ බණ භාවනා කටයුතු වර්ධනය කරගත්තොත් අපිට මේ ගොඩක් උපද්‍රව වලින් ගැලවෙන්න පුළුවන්. ඒ ලෝක ධර්මතාවය. මිනිසුන්ගේ විෂමතාවයන් නිසා සකස් වෙච්ච මේ කොරෝනා ව්‍යසනයෙන් ගැලවෙන්න මිනිසුන් යහපත් වෙන්න ඕනේ. ඒ නිසා පරුස වචන කියන්න එපා. කේලම් කියන්න එපා. බොරු කියන්න එපා. සම්පප්පලාපාදී දෙන්න එපා. එවැනි පාපී අபிසංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර හදාගන්න එපා. මොකද එවැනි අපුඤ්ඤාභි සංස්කාර තුල නිවන් දකින්න බැරි වුණොත් සසර ජීවිතේ විපාක ලැබෙන්න පුළුවන්. ඒ රහතන් වහන්සේ ඔය අපුඤ්ඤාභි සංස්කාර වලින් නිදහස් උන්නාසල ගැන පාප වෙන්නේ නැහැ. ඊළඟට ආනින්ජාපි සංකාර වෙන්නේ නැහැ. ආනින්ජ කියලා කියන්නේ නොසෙල්වෙන කියන අර්ථය. ඉංජති කියන්නේ හෙළ වෙනවා ආනින්ජ කියන්නේ නොසෙල්වෙනවා කියන අර්ථය. නොසෙල්වෙන සංස්කාර සමහර අය හදාගන්න. ඒ මොනවද? ඔය ප්‍රබල ධ්‍යාන මට්ටම්. යම් කිසි කෙනෙක් ප්‍රබල ධ්‍යාන මට්ටමක් වශිතාවක් විදිහට භාවිතා කළොත් ඒ ධ්‍යානයේ හේතුව මොකද වෙන්නේ? එයා තවත් භවයකට තවත් එවැනි භවයකට යන්නේක වෙනස් කරන්න බෑ. ආනින්ජ කියන්නේ නොසෙල්ලනෝ කියන අර්ථය. එහෙනම් ඒක එයා අනිවාර්යෙන්ම අර භ්‍රමතලයකට යන්න හේතු වෙන නොසෙල්වෙන මනෝභාවය. එතකොට ඒ නිසාත් මොකද වෙන්නේ සත්‍යය හතර ජීවිතේ භවෙන් භවයට යනවා. ආනින්ජාභි සංස්කාර නිසා මොකද වෙන්නේ බ්‍රහ්ම ලෝකාදී උපදිනවා. රහතන් වහන්සේලාට ආනින්ජාභි කියන සංස්කාර ස්වභාවයක් නැහැ. එතකොට පුඤ්ඤාභි සංස්කාරක් නැහැ, අභි ආනින්ජාභි සංස්කාරක් නැහැ, අපුඤ්ඤාභි සංස්කාරක් නැහැ. එහෙනම් කොහොමද විඥානයක් පහළ වෙන්නේ? අර මේ බුදුරජාණන් වහන්සේ කාලේ මේ ඒක පුරුෂයෙක් ඉඳලා තියෙනවා මේ හිස් කබලට තට්ටු කරලා ඉපදුණු භවය ගැන කියනවලු. එයා කරන්නේ හිස් කබල අරගෙන පොඩ්ඩක් තට්ටු කරලා තට්ටු කරලා තට්ටු කරලා ඊට අනුකූලව කියනවලු මෙයා මෙන්න මෙයාගේ ජීවිතේ ඉපදලා තියෙන්නේ. දස බුදුරජාණන් වහන්සේ හිස් කබලක් දුන්නා. පොඩ්ඩක් ඕකෙත් කියන්නකෝ කොහෙද ඉතින් තියෙන්නේ. මෙයා තට්ටු කරන තට්ටු කරන මෙයාට එන්නේ අරමුණු මේ කොහෙද මේ මොන බයෙද කියලා. ඉතින් මෙයා කල්පනා කරනවා ඇයි එන්නේ නැත්තේ. මගේ ශාස්ත්‍රීය දුබලතාවයක්ද? රහත් ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේ නමගේ හිස් කබලක් කියලා. අර ගෝධික සාමින්නාංශයේ වක්කලි සාමින්නා ගෝධික සාමින්නාංශ ගෝධික සාමින්නාංශයේ සැතකින් දිවිතොර කරගෙන ඒ ඇති වෙන වේදනාව තුළ විදර්ශනා කරන රහත් වෙන පිරිනවම් පෑවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැතුළු ස්වාමීන් වහන්සේලා ඒ ගෝධික ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරපු ගල්තලාවට එනවා. ගල්තලාවට ඇවිල්ලා ඒ ගෝධික ස්වාමීන් වහන්සේගේ හිස කඳින් වෙන් වෙච්ච ඒ උත්තමයන් වහන්සේගේ ශරීරය ළඟ ඉන්න අතරේ මොකද වෙන්නේ? කළු දුමාරයක් හතර පැත්තම පැතිරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට සිහිපත් කරනවා පේනවද මේ කළු දුමාරය? එහෙමයි ස්වාමීනි. ඔය කළු දුමාරය නෙවෙයි ඔය මාරය කියනවා. මාරය හොයනවා මගේ පුත්‍ර ගෝධිකගේ විඥානය පහළුනේ කොහෙද කියලා. ඒත් එයාට කොහොම කළත් එහෙම හොයාගන්න බෑ. ඇයි? ප්‍රතිසන්දි විඥානයක් නැහැ. ආනෙන්ජාවි සංකාර, පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර නිරුද්ධයි. රහතන් වහන්සේ ඉතින් මොන තරම් ලාභයක්ද මේ පින් පව් අතර දෝලණය වෙමින් මේ සසර ජීවිතේ අර මේ ගැඩලි ගොඩලි සහිත කරත්ත පාර ගැන කරත්තේ වගේ අර පැත්තට වැනි වෙනි මේ පැත්තට වැනි වෙනි වලවල වැටි වැටි ගැස්සි ගැස්සි එපා කරපු සතර ගමනන්නේ මේ අපේ මේ පුණ්‍යයි පවයි එක්ක අපි යන්නේ ඉතින් සංසාර ගමනේ කොච්චර අපි එහෙම එනවද තවත් එක් නවාතනක් විතරනේ මේ ආපු මේ කරත්තය ඇදගෙන යන්න එපා ඉස්සරහට. පින් පව් කියන කරත්තය. ඉතින් ඒක සැපටම යවෙන්නෙත් නෑනේ. දැන් පෙර ජීවිතේ පිනකට ආව මේ ජීවිතේ දැන් පින්වන්ත විදිහටමද ජීවිතය අරගෙන යන්නේ නෑ. වෙලාවකට දුකයි, වෙලාවකට සැපයි, වෙලාවකට දුකයි, වෙලාවකට සැපයි. එතකොට මෙන්න මේ පින් පව් සහිතව මේ යන කරත්තයක් වගේ පංච උපාදානස්කන්ධයේ ඉස්සරහට යන ගමන නිරුද්ධ වෙනවා. හරි හත්තේ තුල. එතකොට පුඤ්ඤාභ්‍යා පුඤ්ඤාභි ආනෙන්ජාභි කියන සංස්කාර තුන යම්තාක් උපදි හට ගන්නව නම් උපද්‍රව හට ගන්නව නම් සසර පැවැත්ම සකස් වෙනව නම් රහතන් වහන්සේ තුල නැත්තම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම තුල ඒක වෙන්නේ නැහැ කියලා මෙයා හොඳට මනසිකාර කරනවා. අපි මේ කතා කරන දේවල් තමයි දැන් භාවනාවේදී කල්පනා කරන්න ඕන. මේව කල්පනා කරද්දී පින්නතුර තව තව පැතිකඩ වලින් මේ නිවන ගැන හැඟීම වැඩි වෙන දේවල් ආවර්ජනාවේ. මොකද Taman දන්න දැනුම් අනුව. ඉතින් ඒකට කාම උපදී වලින් තොර නිවනක්, කන්ද උපදී වලින් තොර නිවනක්, ඊළඟට අபிසංකාර උපදී වලින් තොර නිවනක් සහ ඊළඟට කිලේශ උපදී. රාගය නිසා දැන් කාම උපදී කියද්දී එතනදී අපි විශේෂයෙන්ම කාමච්ඡන්දය ගැන එහෙම කතා කළා. මෙතන කිලේශ උපතිකයක් ඊට පස්සේ එතන ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී එහෙම ඒ කෙලෙස් ධර්ම නිසා හරියට උපද්දරයක් තියෙනවා. මේ කෙලෙස් ධර්ම හට ගන්නවා කියන්නේ උපද්දරවයන්ට පරිසරය හට ගන්න. පරිසරය හදනවා කියන කියන්නේ නිවස තුල ඉද්දී අපි හිතමු තමන්ට කේන්තියාව කියලා. එතකොට උපද්දරවයක් ඒ හදන්නේ තමන්ට. ඒ කෙලෙස් ධර්ම ඉදීම උපද්දරවයකට පදනම. රාගහිත උපදිනවා කියන්නේ ඒ රාගහිත උපදින්නෙම උපද්ද්‍රවයකට පදනමක් විදියට. ඒ ලොකු විනාශයක ආරම්භය. ඒ කෙලෙස් ධර්මය ඒකයි උපදි කියන්නේ. කෙලෙස් ධර්ම කියන්නේ උපද්දව. කෙලෙස් ධර්ම කියන්නේ දුක්. ඒ හටගන්න වෙලාවෙත් හිතට අමාරුයි. ඒ විරාග සංඥාවක් උපදිද්දි හිතට හරි සැපයි. නිරෝධ සංඥාවක් උපදිද්දි එහෙම හැංගීමෙන්දි හිතට හරි සැපයි. රාගය උපදිද්දි හිතට හරි අපහසුයි. දුකක් ඒක. ඉතින් කෙලෙස උපදී. අන්න ඒව හොඳට මෙනෙහි කරන්න තියෙනවා. රාග, දේශ, මෝහ ආදී කෙලෙස් ධර්මයන්ගේ දැන් අර අපි පිළිතුර මතකනේ අර ආසන්න කාලේ මේ සිද්ධියක් උනේ ඒක ගොඩක් ප්‍රසිද්ධ උනේ අර අවුරුදු 50 ගානක මහත්මයේ කවුරු 30 ගානක තරුණියක් එක්ක අර සම්බන්ධ ඉතින් ඒ අතරමැද දෙන්නගේ හිතවල මොනවද තියෙන්නේ රාගයනේ ඕනෝන් කරේ රාගය ඇති වුණා ඊට පස්සේ උපදිය උපද්‍රවය දෙන්නට දෙන්නම නැති වුණා පෞල් වල අයටත් ඒ දෙන්න නැති වුණා එතකොට මේ රාගයක් උපදිනවා කියන්නේ දේශයක් උපදිනවා කියන්නේ දැන් සමහර දේශාදී අකුසලමයේ මාතෘ ඝාතන වෙනවා පීතෘ ඝාතන වෙනවා භාර්යාව ඝාතනය කරනවා සාමියා ඝාතනය කරනවා එතකොට මේ කෙලෙස් ධර්ම වල තියෙන බියකුරුකම සහ උපද්දර ඇති කරන ස්වභාවය එහෙම හිතන්න ගියොත් අපිට මේ බයක් ඇති වෙනවා ඇයි ඒවා අපේ හිතවලට හට ගන්න නිසා. අපි සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ නැති නිසා හැබැයි රහතන් වහන්සේ නිදහස්. ඒ රහතන් වහන්සේගේ හිතේ හේව කොච්චර නිදහසක් ඇද්ද? ඒ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වීම තුළ කෙලෙස් උපති ප්‍රහාණය වුණා. ඒ මෙන්න මේ කාරණා හතර ගැන මෙනෙහි කිරීමට කියන සම්බූපති පටනිසංගෝ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බ උපති පටිනිස්සග්ගෝ. කාම උපදී, ක්ලේශ උපදී, අபிසංකාර උපදී, කන්ද උපදී. සබ්බූපති පටිනිස්සග්ගෝ. ඒ සියලු උපද්‍රව අතහැරිලා පටිනිස්සග්ගය කියන්නේ අතහැරුණා කියන අර්ථය. ඒ රහතන් වහන්සේලා නිර්වාණය සාක්ෂාත් කිරීමත් එක්ක. ඊළඟට සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පහස තණ්හා ධම්ම තණ්හාදී ඔය 108 ආකාර කොටේ තණ්හාවේ ප්‍රභේද තිනේ ඔක්කොම ප්‍රහාණය. මේක මහා ආශ්චර්යයක්. රහත් වෙනවා කියන එක. මහා ආශ්චර්යයක්. නමුත් ඒ කළ හැකි දෙයක්. අද මේ බණ අපේ පින්නතුන් වගේ අයම තමයි අතීතයේදී භාවනා කරලා වීර වර්ධනය කරලා සිහිය නුවණ ඇති කරගෙන ප්‍රතිපත්ති පුරලා මේ අපි මේ කතා කරන මේ විරාගික தත්ත්වයට ආවේ. මේ ගෙවල් දොරවල් හිටපු අමල තාතල බුද්ධ කාලේ කොච්චර සාසනයට ඇවිල්ලා රහත් වුණාද? අර බක්කුල ස්වාමීන් වහන්සේ අවුරුදු 80 වෙනි තමයි සාසනයට එන්නේ. රාධ ස්වාමීන් වහන්සේ අවුරුදු 80 වෙනි සාසනයට එන්නේ. ඒ වගේ බුද්ධ කාලේ හිටපු එහෙම මේ ගෘහස්ත ජීවිත ගත කරපු අය ඇවිල්ලත් රහත් වුණා සමහර අය ගෘහස්ත ජීවිතේදීම රහත් වෙලත් ඔය පිටිනම් පාපු අය හිටියා අනාගාමී වෙච්ච අය ගොඩක් හිටියා. සකු르දාගාමී වෙච්ච අය ගොඩක් අය හිටියා. ඒක යාළ අනිවාර්යයෙන්ම රහත් වෙනයිනේ. ඒ නිසා මේ අපිට මේ තියෙන එකම විසඳුම සසර ජීවිතයෙන් පැනගන්න මේ මේ නිර්වාණය ගැන මේ වගේ මානසිකාර පවත්තල හැඟීම් ඇති කරගෙන ඒ පැත්තටම නැමිලා කටයුතු කරන්න ඕන. එතකොට මේ සියලුම උපද්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. තණ්හක්ඛයෝ විරාගෝ ඒ කියන්නේ නිර්වාණය කියන එක නිරෝධෝ කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යෑම. අපි සිහිපත් කරන්නේ මෙතන මේ තියෙන්නේ විරාග සංඥාව කියන සෝපාදිශේෂ නිර්වාණය. ඒ කියන්නේ රහත් වුණාට පස්සේ සිදුවන පළවෙනි නිවන් දැකීම. තමයි ඒතං සත්තං ඒතං පනේදයි අදින සබ්බ සංකාර සමතෝ සබ්බූපති පරිනිස්සග්ගෝ තණ්හක්ඛ්‍යෝ විරාගෝ කියන්නේ. අනුපාදිශේෂ නිර්වාණය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයන් නිරුද්ධ වී යෑම. එතකොට ඒක තමයි අර ටිකම කියනවා ඒතං සත්තං නේතං පනිතං යද්දා සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පට නිසග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ ඒතං නිබ්බාණං එයයි නිර්වාණය සෝපාදිශේෂ අනුපාදිශේෂ නිර්වාණය ගැන විස්තර කරලා ඒතං නිබ්බාණං ඒක තමයි නිර්වාණය ඉතින් මේ මේව ගැන මේ අපි මේ දවස් දෙකේම කතා කරපු මේව ගැන කල්පනා කරනවා නම් භාවනාමය වශයෙන් පාරයන්කයට ගිහිල්ලා මේ පිළිවෙල ටිකකින් ඒ සංසන්තන ඒ පංච උපාදානස්කන්ධ ධර්මාදීෙහි තියෙන අසාන්තභාවයන් දුරු වෙනවා අරිහත්ත්වේ සාක්ෂාත් කිරීම තුල ඊළඟට පිරිනවම් පෑම තුල ඊළඟට ඒ තම් ප්‍රණීතං ඊළඟට නිරෝධ සමාපත්තිය වල සමවැදීම් තුල ඊළඟට පරිණිරවාණයටපත් වීමම තුල පුදුමාකාර ප්‍රණීත භාවයක් තියෙනවා. ඊළඟට යදිනා සබ්බ සංඛාර සමතෝ. ඒ සියලුම සංස්කාර ධර්මයෝ සංසිඳිල යනවා. අරිහත්ත්වයටපත් වීම තුල ඊළඟට පරිණිරවාණයටපත් වීම තුල. ඊළඟට සබ්බූපති පරිනිස්සංකෝ කියන කාම, අபிසංකාර, කිලේශ, කන්දාදී සියලු උපද්‍රයන්ගෙන් නිදහස් වෙනවා අරිහත්ත්වයටපත් වීම තුල. ඊළඟට පරිණිරවාණයටපත් වීම තුලත් ඊළඟට තණ්හක්කයෝ තණ්හාව සම්පූර්ණ නිරුද්ධ වෙනවා. ඒ අනුපාදිශේෂ සෝපාදිශේෂ කියන නිර්වාණ ධාතු තුල. එතකොට ඒ දෙක තුල තමයි මේ විරාගය සහ නිරෝධය කියලා මේ සංඥා දෙකක් විතර මේ පුරුදු කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ කාරණා ජීවිතයට එකතු කරගන්න නිරන්තරයෙන්ම නිවන අරමුණු වෙන විදිහට, නිරන්තරයෙන්ම නිවන ගැන හැඟීම් ඇති වෙන විදිහට ඊළඟට මහරහතන් වහන්සේලා ගැන නිරන්තරයෙන්ම කල්පනාව ඇති වෙන විදිහට පරිසරය හැදෙනවා මේ මානසිකාර පැවැත්වුවොත්. අර ගියාලුව Tamanට අවශ්‍ය අවශ්‍ය පැත්තට වතුර පාරවල් හරා ගන්න හරව ගන්නවා වගේ වැරදි පැත්තට යන අපේ මානසිකාරය නිවන පැත්තට, තහතන් වහන්සේලා පැත්තට හරව ගන්නටයි විරාග සංඥාව, නිරෝධ සංඥාව. හැම දිනාටම විරාගික හැඟීම්, ඒ නිරෝධ සංඥාව පිළිබඳ හැඟීම්ම නැවත නැවත උපදීවා ජීවිතේට සහනදායි අරමුණු මේකතු වේවා ඒ තුලින් තව තවත් තමන්ගේ ජීවිතේට මේ ඉදිරි කටයුතු කරගෙන යාමට අවශ්‍ය ශාසනික කටයුතු කරගෙන යාමට අවශ්‍ය පන්නරය ඇති වෙලා මේ බුද්ධ ශාසනය තුලදීම ඒ උතුම් නිර්වාණයෙන්ම සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා